නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පේටයි සංඝ රැකවරණයි අද දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදීසීය සේවයෙන් ඉසුරුවා හරු ලබන සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශිත උතුම් දහම් පදයකට මේ පින් උතුම්ගේ සිට යොමු කිරීම සඳහා තමයි මේ දේශනාව සිදු කරනු ලබන්නේ. බුදු පියාණන් වහන්සේ නිතරම සමන් වහන්සේ වෙත පැමිණෙන අයට මේ ධර්මයේ තියෙන වටිනාකම පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්මතා කීපයක් පෙන්눔 කරනවා මෙහෙම ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවි උද්දාතිකෝ අහමං සාසාමි අහං ධම්මං දේශේමි යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ නිචිරස්සේව සාමඤ්ඤස්සති සාමං දක්කති මේ සම්බුද්ධ දේශනා පාඨයේ සරල අදහස නම් උන්වහන්සේ මතක් කරන්නේ තමන්ගේ ධහම අවබෝධ ගැනීමට නම් කියන දේ තේරුම් ගැනීමේ තමයි පළවෙනි සූසුකම. හේතු විඤ්ඤෝ පුරිසෝ මා විත කීන දේ තේරුම් ගැනීමේ ඇති හැකියාව තීන අය එන්න අසතෝ අමායාවී උජු ජාතිකෝ සටකපට වෙන්න බෑ මායාකාරී ස්වභාවයක් තියෙන්න බෑ නිවන් දැකීමේ කැමැත්ත තියෙන්න ඕනේ එතකොට ඔන්න ඔය ಗುಣධර්ම මේ ශ්‍රාවකයා වෙත බුද්ධ ශ්‍රාවකයා තුළ විද්‍යමාන වෙන්න ඕනේ. මෙන්න මේ ಗುಣධර්මයන්ගෙන් යුක්ත වුණා වූ ඒ ශ්‍රාවකයා තමයි බුදු පියාණන් වහන්සේ අහමනු ශාසාමි අහං ධම්මං දේශේමි මම අනුශාසනා කරනවා මේ අනුශාසනා කියන එක මෙතෙන්දී අපි දැනගන්න ඕනේ හල යුතුය දේ අතහරින්න කියන තමයි අනුශාසනා කරන්නේ සබ්බ පාපස්ස අකරණ. අහමනුසාරසාමි අහං ධම්මං දේශේමි සත්‍ය අවබෝධ කරගන්න කුසලස්ස උපසම්පදා කල යුතු දේ කරන්න හොඳම හොඳ වැඩ කරන්න සත්‍ය අවබෝධ කරගන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා එතකොට ඒ විදිහට අහමනු සාසාමි අහං ධම්මං දේශේමි යතාං සික්ඛං තථා පටිපජ්ජමානෝ මම කියන විදිහට මෙන්න මේ ප්‍රතිපදාවේ යෙදුනොත් කොහොමද සීලපව් අත්හරින්න කුසල් වඩාගෙන මේ ප්‍රතිපදාව යෙදෙනවා නම් නිතරස්සේව සාමඤ්ඤස්සති සාමන්දක්කති නුගෝ කාලයකින් සත්‍ය දැනගන්නවා දැකගන්නවා දැනගන්නේ ධර්මයේ ඇසීමෙන් දැකගන්නේ තමා තුලින්. මේක කියනවා සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඔන්න ඔය අවස්ථාව. එහෙනම් පින්වත්නි මේ ධර්ම දේශනා කරනකොට ඔය පින්වත්තුන් තුල මේ ಗುಣධර්ම විද්‍යමාන වෙනවා නම් මේ ධර්මයේ ඔයගේ ජීවිතයට සම්බන්ධ කරගෙන දෙලෝ ජීවණු ඇති කරගෙන නිවන් දකින්න හැකියාව තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය. පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ධම ස්වාකාත ධර්මයක්. තවත් කෙනෙකුගෙන් දැනගෙන දැකගෙන දේශනා කළ දෙයක් නෙවෙයි. තමන් වහන්සේ විසින්ම ස්වයංබු ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ ධර්මය තමයි ඒ උත්තම ධම. එතකොට තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්මය තමයි මෙතනදී ස්වාක්ඛාත කියලා කියන්නේ. එතකොට දැනගෙන දැකගෙන දේශනා කරන්නා වූ දේ. එතකොට ඒ ස්වාකාත ධර්මයකින් තමයි පින්වතුනි අපිට සම්දික්ක අකාලික ඒහි පස්සික ඕපනයික පච්චත්තං වේදතබ්බෝ කියනා වූ ಗುಣ ධර්ම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සාන්දෘෂ්ටික වශයෙන් කියලා කියන්නේ මේ ලෝක වශයෙන්ම. නිවන් දකින්නේ මේ ලෝක වශයෙන්ම තමයි. මේ පරලෝක කියලා නිවන් දකින්නේ නැහැ. අරහත් ඵලය කියන්නේ උත්තරම ඵලයටපත් වෙන්නේ ජීවමාන කාලයේදී. ඊතුරු ආර්ය ඵලයටපත් වෙන්නේ ජීවමාන කාලයේදී. ඒ උත්තරම ඵල ලබන්න නම් ස්වාකාත ධර්මයක් වෙතම සමාගේශිත මෙහෙවන්න ඕනේ. ස්වාක්ඛාති කිව්වේ ඒකයි. සාන්දිෂ්ඨික වශයෙන් කියලා කියන්නේ මේ ලෝක වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකයි. එදාටත් අදටත් හිතටත් මේක ਸਰවකාලීන ਸਰවදේශිත දහම. අකාලිකයි කිව්වේ ඒකයි. ඒහි පස්සිකෝ එව බලව දැනගනුව තමා තුළින් අවබෝධ කරගන්න මේ ලෝකේ පහළ වෙලා තියෙන සියලුම අන්‍ය ආගම් දර්ශන යව බලව විශ්වාසය භක්තිය පදනම් කරගත්තා වූ දර්ශන තමයි. නමුත් බුදුදහම කියන්නේ එව බලව දැනගනුව තමා තුළින් අවබෝධ කරගන්න. ඒකට චින්තන නිදහස දුන්නා වූ අතිශ්‍රේෂ්ඨම උත්තම දර්ශනේ බුදුදහම පමණයි. ඒ කාලාම් සූත්‍රයේ මේ පින්වතුන් අහලා තියෙනවා. ඒ නිසා ඒ කාලාම් සූත්‍රයේදී උන්වහන්සේ තමන් වහන්සේගේ අවබෝධ කරගත්තා වූ ඒ ධර්මයේ ඔය අයට ඕන විදිහට සිතලා විමසලා අවබෝධ කරගන්න ඉද ප්‍රස්තාව සරසා දීලා තිනවා චින්තන නිදහස දුන්නා වූ එකම දර්ශනය මේ ලෝකයේ පහළ වුණා වූ එකම දර්ශනය සම්බුද්ධ දේශනයක් පමණයි. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕනේ ස්වාක්ඛාතා භගවතා ධම්මෝ සංදික්ඛිකෝ අකායිකෝ ඒහිපසිකෝ ඕපපනයිකෝ ඕපනයිකෝ කියලා කියන්නේ මේ සත්‍ය දැනගන්න දැනගන්න ඒක තමා වෙතම ලං කරගන්න හැකියාව තියෙනවා. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ අත්තං අත්තං පටි පටිගතං පච්චත්තං. මෙතන අත්ත කියලා කියන්නේ තමා. තමා කියන්නේ සිත. මේ හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරගන්නේ දැනුවත් වෙන්නේ කුමෙන් කුමකින්ද? චිත්තයාගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සිතෙන්. එහෙනම් හැම දෙයක්ම පින්වත්නි අපි වැඩ කරන්නේ අවබෝධ කරගන්නේ මොකෙන්ද හිතින්. ආනි තමයි අත්තං අත්තං පටි අත්තං පච්චත්තං කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට ස්වාකාතා භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදබ්බෝ විඤ්ඤෝහිති. ආ එතනදි දේශනා කළේ තියෙනවා විඤ්ඤෝහි කියලා කියන්නේ කියන දේ තේරුම් ගැනීමේ ඇති හැකියාව ඇති අයට පමණයි. මේ ධහම දුක් ප්‍රාච්ඡන් සඳහා නෙවෙයි ප්‍රඥාවන්තයන් සඳහාම පමණයි. නායන්දම්මෝ දුක්පඤ්ඤස්ස. ඒ නිසා බුදුහාම දේශනා කළ තියෙනවා මේ ධහම දුක් ප්‍රාච්ඡන් සඳහා නෙවෙයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. මේ ධහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි. ඉතින් මේ අද දේශනාවේදී මේ පින් උතුම්ට ඊට වැඩගත් නිවන් මාර්ගය සාධනය කිරීමට අවශ්‍ය කරන්නා වූ දහම් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුපියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා. මේ ලෝකේ එහාට මෙහාට කරන්නේ මොකෙන්ද හිතෙන්. දැන් බලන්න ඕනේ කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කියලා. දැන් දේශනාවේ සඳහන් වෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනිච්චාති හටගත්තා වූ සීලුම දේවල් අනිත්‍යයි කියලා යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවා නම් අත නිබ්බින්දති දුක්ඛේ එතකොට මේ දුක්ඛේ කියන්නේ ලෝකයට ලෝකේ අතහරින්න පුළුවන් වෙනවා. සසර ගමන නතර කරන්න පුළුවන් වෙනවා. හැබැයි සසර ගමන නතර කරන්න නම් ලෝකේ යථාර්ථය දකින්න ඕනේ. සබ්බේ සංඛාරා. මෙතන සංඛාරා කියන්නේ පින්වත්නි හිත. මොකද ඒකට සංඛාරා කියන්නේ සීලූම ලෝක ධර්මයන් මේ හිත තුළ विद्यमान වෙනවා. යම්කිසි ලෝක ධර්මයන් සකස් වීමක් දේශනාවේ සඳහන් වෙනවා නම් ඒ සීලූම සංකතයන් සිත තුළ විද්‍යමාන වෙන නිසා මේ හිතට කියනවා සංඛාරා කියලා. ඒකට කියන්නේ සංකත. සංකත කියන්නේ සකස් වුණු දේ. මොනවාද මේ සකස් වෙලා තියෙන සීලම ධර්මතාවය? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ පහෙන් පරිබාහිර ලෝකයක් බුදු පියාණන් වහන්සේ පනවලා නැහැ. එහෙනම් පංච උපාදාන ස්කන්ධය කියන්නේ හිත කියන්නේ ලෝකය කියන්නේ සබ්බ කියන්නේ සංඛාරා කියන්නේ මෙන්න මේ තමා තුළ विद्यमान වෙන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ මේ සිතයි. දැන් මේක සකස් වෙලා තියෙන්නේ කුමක් පදනම් කරගෙනද? අනිත්‍යතාවය. සබ්බේ සංඛාරා අනිත්‍යාති. හිත සකස් වෙලා තියෙන්නේ අනිත්‍යතාවය පදනම් කරගෙන. එතකොට මේ අනිත්‍යතාවය පදනම් කරගෙන සකස් වෙලා තියෙන මේ සිතේවත් ලෝකය ඒ යථාර්ථයේ ඇත්ත ඇත්තටියෙන් යම් කිසි දවසක ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් පමණක් යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ එදාට නිර්වින්දනයටපත් වෙනවා ඇලීමට ගැඹීමට යන්නේ තණ්හාවශය වෙනවා නිර්වින්දනය කියන්නේ මෙතන මොකද්ද විඳීමට යන්නේ සුඛ විඳිනේටවත් දුක් විඳිනේටවත් යන්නේ එහෙනම් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියනා වූ සකල ක්ලේශයන් සමුච්ඡේද ප්‍රහාණී වුණා වූ චිත්ත පාරිශුද්ධ භාවය ඇති කරගන්න නම් කරන්න තියෙන එක වැඩේ මොකද්ද මෙන්න මේ ලෝක යථාර්ථය දකින්න එක. ඔබ තමයි සම්බුද්ධ දේශනාවේ පරම පවිත්‍ර හරය. ඉතින් අපි පොඩ්ඩක් මේ ගැන කතා කරගමු මේ දේශනාවේදී දැන් අපි බලන්න ඕනේ මේ චිත්ත සකස් වෙලා තියෙන්නේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොතනද කොහොමද සකස් වුනේ කියලා. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ මේ සිත සහ කය කියනා වූ මේ දෙකොටස ලෝකය කියලා අපි පනවාගෙන තියෙනවා. බුදුහාමුදුරුත් ඒක පනවලා තියෙනවා. ඉමස්මින් ඒව ව්‍යාමත්තේ කලේවරේ ස සංඤ්ඤේ ස මනකේ ලෝකංච පඤ්ඤපේමි. මහණෙනි මේ බඹයක් පමණ බඹයක් පමණ කියන්නේ සමහර අය බඹයක්ම පුතිනවා සමහර අය උසමහත දේහත ධාරියයිට බඹයට වැඩිය තියෙන්න පුළුවන් ඊටවත් වැඩි කුඩා අයට බඹෙන් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන්නේ බඹයක් පමණ මෙන්න මේ විඥානීය සහිත කයක් ඇති සිතක් ඒ අවස්ථා තුනම विद्यमान වෙන ස්ථාන තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයේ කියලා පනවලා තියෙන්නේ. මේක සංකතයක්. දෙවි කෙනෙක් බ්‍රහ්මීක් මාරේ සකස් කළ දෙයක් නෙවෙයි. දැන් බලන්න ඕනේ මෙන්න මේ සකස් වෙලා තියෙන ස්වභාව ධර්මයට මේ ස්වභාව ධර්මයක් මේ ස්වභාව ධර්මයට අපි නම දාලා කියනවා සකා පුද්ගලයා කියලා. මේ ස්වභාව ධර්මයක්. දෙවි කෙනෙක්, බ්‍රහ්මයේ, මාරේ සකස් කළ දෙයක් නෙවෙයි. අ හේතුව අප්‍රත්‍ය සකසලක් නැහැ. මොකද හේතුව අනිත්‍ය. මුළු ලෝකෙම සකසලා තියෙන්නේ අනිත්‍යතාවය පදනම් කරගෙන. දැන් බලන්න ඕනේ කොහොමද මේ අනිත්‍යතාවය පදනම් කරගෙන අපිට විද්‍යමාන වෙන්නා වූ මේ සතා පුද්ගලයා මේ පරිබාහිර ලෝකයේ සහ ග්‍රහවස්තු ආදී මේ නවග්‍රහ මණ්ඩලය මේ භූමි මහ පොළොව ගස්දල් පර්වත ඒ වගේම සතා බුද්ධලයා කියනා වූ සෑම දෙයක්ම දෙවි කෙනෙක් බ්‍රහ්මයේ මාරි සකස් කළ දෙයක් නෙවෙයි මේක ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් ඒක හැබැයි බුද්ධානුමතයට අනුව නිර්වුල්ව පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ මේකේ ස්වභාවය සකස් වීම ගැන යථාර්ථවත්ව අවබෝධ කර ගැනීම නොගැනීම නිසා තමයි පින්වත්නි අපිට අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් මේක යථාර්ථය පැහැදිලිව අවබෝධ කරගත්තොත් අපිට මේ ලෝකෙට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ, නිර්වින්දනයටපත් වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ ලෝකය කියන්නේ හිත කියලාත් මම මුලින්ම මතක් කළා. දැන් බලන්න ඕනේ. එතකොට මේ ලෝකය කියලා කියන්නේ සිතයි කයයි දෙකේ එකතුව. දැන් අපිට එකපාරටම ලෝකය කියලා මතක් වෙනකොට මතක් වෙන්නේ මේ ගස්ගල් පර්වත නවග්‍රහ මණ්ඩලයේ මේ මහ පොළොවයි. ඔතන ලෝකේ නෑ. ඔතන තියෙන්නේ බුද්ධානුමතයට අනුව ස්කන්ධයයි. මොකද රූපස්කන්ධය පමණයි. ලෝකයක් ගැන කතා කරනකොට ඒවා තියෙන කිසිම ප්‍රාණයක්, ජීවියක්, හැඟීමක්, දැනීමක් නැති අප්‍රාණික ආචේතනික වස්තු සමූහයක්. ඒවට ලෝකය කියන්න බෑ. ඒතුළු තියෙන රූපස්කන්ධය පමණයි. නමුත් චිත තුළ මේ ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙනවා. මොනවාද ස්කන්ධ පහ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔකට කියන්නේ සබ්බ කියලා කියන්නේ ඕකයි. එතකොට ඔකට තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් හිත ගැන දැනගන්නවා කියන්නේ ලෝකය ගැන දැනගන්නවා කියන එකයි. සිත ගැන දැනගන්නවා කියන්නේ කුමක් ගැන දැනගන්නවා කියන එකද ලෝකය ගැන දැනගන්නවා කියන එකයි. ඉතින් ඕක තමයි පින්වත්නි භවයට යන්නේ. අපි මැරෙනවා කියන්නේ මොකද්ද? මේ කය ආශ්‍රය කරගෙන තියෙන ආයතන හය. කය ආශ්‍රය කරගෙන ආයතන හයක් තියෙනවා. චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. දැන් මැරෙන මොහොතේදී මොකද වෙන්නේ? මේ හයෙන් පහක්ම ලොප් වෙනවා. මේ ගොරෝසු කයට සම්බන්ධ වෙලා තියෙන ඇස, කන, නාසය, දිව, කය කියන පහම ක්‍රියා විරහිත වෙනවා. එතකොට වැඩ කරන්නේ මොකද්ද? මන ආයතනය. ඔන්න ඔය මන ආයතනය තමයි අන්තිමේදී වැඩ කරන්නේ. මන කියන්නේ හිත නෙවෙයි ඉන්ද්‍රියක්, ద్వාරයක්, ආයතනයක්. මන ආයතනය, මන ඉන්ද්‍රිය, මනෝ ద్వාරය. හිත නෙවෙයි. මේක රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්ම හතරේ ක්‍රියාකාරීත්වයෙන් विद्यमान වෙන්නා වූ රූපය. දැන් ඔය රූපේ තමයි බලවත්ව මරණ මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ මනට ධම්ම රූප එන්නේ ආයතනයකට සම්බන්ධ වෙන්නේ දැන් ඇහැට නම් වර්ණ රූපය. දෙකක් එකතු වුණාම විඥානය. ඒකට කියනවා චක්කු විඥානය. නාම ධර්ම පහක් සමග සිත බලන සිත. කනට එන්නේ ශබ්ද රූපය ව්‍යාම් පටිච්ච විඥානං සෝතංච පටිච්ච සද්දේ චුප්පජ්ජති සෝත විඥානං. විඥාන සමග සකසෙන නාම ධර්ම පහක් මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය පංච පාදන ස්කන්ධය. සිත අහන සිත. එතකොට නාසයක ගන්ධ රූපය ආග්‍රහණය කරන සිත. දිවට රස රූපය රස බලන සිත. කයට පොට්ටබ රූපය පහස ලබන සිත. දැන් මේ සිත් සකස් කිරීමට හැකියාව නැහැ. මරණය සිදුන අවස්ථාවක. දැන් වැඩ කරන්නේ මොන ආයතනයේද? මන ආයතනයේ. ඕන්නෝයි මන ආයතනයේට පින්වත්නි ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, දරු කර්ම කියනා වූ හතරෙන් එකක් අනිවාර්යෙන් වෙනවා. එතකොට ඒ මනේ තියෙන ප්‍රසාද රූපයට අර ධම්ම රූප වශයෙන් සිතුවිල්ලක් ඇදී පැවතුන අවස්ථාවේදී මනෝච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. ඔන්න විඥාන සකසෙනවා. ඒක කියන්නේ මනෝ විඥානය. මනෝ විඥාන සකසෙනවා නම් එතනදී සකස් වෙන හිතට කියන්නේ චුති චිත්තය. ඕන හිත තමයි භවයට යන්නේ. දැන් මේ දේශනාවේදී සම්බුද්ධයන් වහන්සේ මතක් කරේ ඔන්න ඔය ස්වභාව ධර්මය කිසිම කෙනෙකුට හොයාගන්න බැරි වුණා. සම්බුද්ධ කෙනෙක් ලෝකෙට පහළලා ඔතන ඔතනයි දකින්නේ. එතකොට ওই භවයට යන හිත නතර කරන්න තමයි බුදුහාඳුරෝ ක්‍රමෝපාය උගන්වන්නේ අපිට. එහෙනම් චිත්තානුපස්සනාවෙන් පැහැදිලිව දැනගන්න ඕන කොහොමද භවයට හිත යන්නේ? එහෙනම් භවයට යන හිත සකස් වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕන. නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. කර්මස්ථාන වඩන්න. නමුත් ඕකත් හොඳට අවබෝධ කරගන්න ඕන සතර සතිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව කියලා ධර්ම විවරණයක්. ඒ විවරණයට අනුව අපි හිත ගැන අවබෝධ කරගත්තොත් මුළු ලෝකෙම අවබෝධ කරගත්තා සමානයි. සිතක් කියන්නේ පින්වත්නි ලෝකේ ක්‍රියාකාරීත්වය. එහෙනම් හිත ගැන දැනගන්නවා කියන්නේ මොකක් ගැන දැනගන්නවා කියන එකද? ලෝකය ගැන දැනගන්නවා කියන එකයි. දැන් මේ පින්වත්තුන් පොඩ්ඩක් මතක් කරේ ඔන්න ඔය භවයට යන හිත නතර කිරීම තමයි සම්බුද්ධ දේශනාවේ පරම පවිත්‍ර හරය. මෙන්න මෙතන අපි අවධානය යොමු කරොත් මේ භවයේදී අපිට ස්වාඛාත විදිහට ධර්මයක් දේශනා කළා වූ ඒ උත්තම ධර්මයෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා අපිට උතුම් බුද්ධ භවයක්. ඒ කියන්නේ බුද්ධිමත් භාවයක් ඇත්තව අපිට ඒ උත්තමාර්ථය ලබා ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු දැන් දැනගමු මේ සිත සකස් වෙන්නේ කොහොමද කියලා. ලෝකේ සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලා මතක් කරා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දුති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා කියන්නේ හිත හටගෙන තියෙන්නේ වේගයක් පදනම් කරගෙන වේගයක් පදනම් කරගෙන එතකොට මේ මොකද්ද මේ වේගය දැන් මේ පින්වත්තුන් අහලා තියෙනවා හතර සතිපට්ඨානයේ පරිච්ඡේද හතරක් සතර සතිපට්ඨාන කියන්නේ කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාව. එතකොට බුද්ධ වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ලෝකය ගැන දැනගන්න. හිතයි කය දෙක එකතු තමයි ලෝකය. හැබැයි කයක් තියෙන්න ඕනේ. මොකද හිත සකස් වෙන්න ආයතන කය හා සම්බන්ධ වෙලානේ තියෙන්නේ. හිත වෙනම ගන්න බෑ. ඒ නිසා තමයි ඉමස්මින් යේ ව්‍යාමත්තේ කලේවරේ සංඤ්ඤිම්මිස මනකේ ලෝකන්ත පඤ්ඤේමි කියලා දේශනා කළේ ඕකයි. මේ කයත් හා සම්බන්ධ වෙලා තියෙන ආයතන හයක්. ඒ හය උපකාරී කරන තමයි සිතක් කියලා දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කය නෙමෙයි වැඩ කරන්නේ හිත. චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා දේශනා කරේ ඒකයි. දැන් මේ තුන් ධර්මයේ අහනවා. ඔය කනෙන් නෙවෙයි අහන්නේ හිතෙන්. ඒ කියන්නේ ඒ කියන්නේ අහන සිත. මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරන්නේ මොකද්ද? මනෙහි ක්‍රියාකාරීත්වය. මෙනෙහි කරන සිත. දැන් මයි දිහා බලාගෙන ඉන්නවා. ඇහෙන් නෙවෙයි බලන්නේ. සිතෙන්. ඒක කියන්නේ බලන සිත. එතකොට ඇහැට බලන්නත් බෑ, කනට අහන්නත් බෑ, මනට මෙනෙහි කරන්නත් බෑ. එහෙනම් හැම වැඩක්ම කරන්නේ සිතාගේ චිත්තයාගේ ක්‍රියාකාරීත්වය. ඉතින් බලන්න ඕනේ ඔන්න ඔය ක්‍රියාකාරීත්වය සකස් වෙලා තියෙන්නේ අර ආයතන 6 මුල් කරගෙන. දැන් බලන්න ඕනේ ඔන්න ඔය සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කය තුල නෙවෙයි මොකක් තුලද සිත තුල. දැන් සිත සකස් වෙන හැටි අපි සාකච්ඡා කරන්න ඕනේ අපේ කාල සීමාව අනුව. දැන් මේ දේශනාවේ බුදුහාම දේශනා කරනවා සිතයි කයයි කියලා කොටස් දෙකක්. ඉස්ලාම අපිට ඒ භාවනාත්මක මේ දේශනාවේදී දකින්නේ අපිට ගොරෝසුට තියෙන කය. උසට මහතට විතරම අරමුණක් වශයෙන් ඉන්නා වූ කය තමයි ඉස්ලාම අපි දකින්නේ. ඉතින් ඒක තමයි කායන ප්‍රශ්නාවෙන් වඩන්නේ. දැන් ඒ ගැන නෙවෙයි කතා කරන්නේ ඔය කය සම්බන්ධ කරගෙන තියෙන සිත. එතකොට බුද්ධයන්වහන්සේ දේශනා කරනවා කය නෙවෙයි වැඩ කරන්නේ හිත. චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සති කිව්වේ ඕකයි. දැන් බලන්න ඕනේ හිත සකස් වෙන ස්ථානයක් ගැන බුදුහාම දේශනා කරලා තියෙනවා. ওই කායන පසනාවේ පරිච්ඡේද 6. මොනවාද 6? ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, චතු සම්පඤ්ඤය, නවසීවතකේ පටික්කුල මනසිකාරී ධාතු මනසිකාරී. ඔන්න ධාතු මනසිකාරී කියලා එකක් ඒ දේශනාවේ සඳහන් වෙන පරිච්ඡේද 6යි. හැබැයි මේවා ඉතින් එකින් එකට එකින් එකට වෙන වෙනම ඉතිම ගැඹුරුම විදිහට අධ්‍යයනය කරගත්තොත් යෝගාවචරයට මේ ලෝකේ සකස් වෙලා තියෙන හැටි බුද්ධානුමතයට අනුව දැනගන්න පුළුවන්. දැන් අපි මෙතනින් දකින්නේ ධාතු මනස්කාරය. මොකද මෙන්න මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ලෝකේ සකස් වෙලා තියෙන්නේ. ධාතු කීයක් තියෙනවද පින්වතුනි? 6යි. ඒකට කියන්නේ සුද්ධ ධර්ම. ධාතු කියන සුද්ධ ධර්ම කියලා කියනවා ශක්ති 6ක්. මොනවාද හය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. ඔන්න හය තමයි බුදු දේශනාවේ සඳහන් වෙන්නා වූ ධාතු හය. එතකොට මේ ධාතු හයෙන් පරිබාහිර ධාතුවක් නැහැ. මේවට කියන්නේ සුද්ධ ධර්ම. දැන් බලන්න ඕනේ මේ මේවට දැන් වචනයක් දාලා තියෙනවා වචනයක් ප්‍රකාශ වෙනවා ධර්ම සඳහන් වෙනවා ධාතු කියන්නේ ශක්තියක්. ධාතුවක් කිව්වත් එකයි, ශක්තියක් කිව්වත් එකයි, සුද්ධ ධර්ම කිව්වත් එකයි. දැන් මේ පළවෙනි ශක්තිය මොකද්ද? පඨවි ශක්තිය. දැන් බලන්න මේ ශක්තියක් යම් කිසි තැනක विद्यमान වෙනවා නම් එතන තියෙන්නේ චලනය. ඕනම දෙයක ශක්තියක්. දැන් මේ විදුලි ශක්තිය කියලා පොඩ්ඩක් උපකල්පනය කරලා බලන්න. මේ විදුලි ශක්තිය කියන එක අපි නිෂ්පාදනය කරන්නේ විදුලි බලාගාරයක. එතකොට ඒ විදුලි බලාගාරයක අර ජෙනරේටරය කියලා යන්ත්‍රයක් තියෙනවා. ඕක නිෂ්ඨලව තිබුණොත් කිසිම අවස්ථාවක ජනනය වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඕක චලනය කරන්න ඕන. ප්‍රවර්තනය කරන්න ඕන. ප්‍රවර්තනය වෙනවා කියන්නේ මොකද්ද? හරකවනවා කියන එකයි. තියෙන තැන වෙනස් කරනවා. එතකොට චලනයක් පාග කරන තමයි ශක්තිය ජනනය වෙන්නේ. චලනයක් ඇති තැන තමයි ශක්තිය ජනනය වෙන්නේ. දැන් පොඩ්ඩක් අපි වැඩි දුර යන්න ඕනේ මේ කය සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතලා බලන්න. මේක ඇතුලේ ලේ ධාතුව එහාට මෙහාට චලනය වෙනවා. තීන තන වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ ක්‍රියාකාරීත්වය ජනනයක් වෙනවා. එතකොට ශක්තිය ජනනය වෙන්න නම් ලේ ධාතුව නිතරම ක්‍රියාකාරී භාවයක් තියෙන චලනය වෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාසය. ඒකත් ඉහළට ගෙනිනවා, පල්ලෙහාට දානවා. එතකොට මේකේ අත වශයෙන්ම හොඳට බුද්ධිමත්ව බලනකොට මේ කය නිතරම ක්‍රියාකාරී භාවයක් තියෙනවා. එතකොට මන කයක එහෙම එකක් නැහැ. දැන් මේ ක්‍රියාකාරී භාවයක් අපිට ඇතුනේ කුමක්සාද මේක තුළ චලනයක් සිදු වෙන නිසා. ආන් ඒ වගේ අපි හිතලා ගන්න ඕන උපකල්පනය කරන්න ඕන සුළු සුළු උදාහරණ අරගෙන දැන් අතන ජෙනරේටරය, ඒ කියන්නේ විදුලි ජනක යන්ත්‍රය එක තැන තියෙනකොට කිසිම අවස්ථාවක විදුලිය කියනා වූ ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඒක ප්‍රවේගවත් කරන්න ඕන. බල ගන්නවන්න ඕන. බලයක් ඇතිතන තමයි ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ. බලයක් ඇතිතන තමයි ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් ඒක ප්‍රවර්තනය වෙනවා කියන්නේ මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා චලනයේ කිව්වත් එකයි ප්‍රවර්තනය වෙනවා කිව්වත් එකයි පවත්තති කිව්වත් එකයි වෙනස් වෙනවා කිව්වත් එකයි බලයක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි අනිත්‍ය කියන්නේ මොකද්ද ඇති වෙනවා නැති වෙනවා ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා ඇති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා නැති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා ආන් එතන ආන් මේ දෙකේ ෂය වීම ඒකට කියන්නේ දුක්ඛ දූ කියන්නේ දෙක. මොකද්ද දෙක? ඇති බව හා නැති බව. එතකොට ඇති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා, නැති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා. එතකොට දෙකක්. මොකද්ද දෙක? ඇත බව හා නැති බව. ඒ දෙකම ශේවීන්ම පදනම් කරන තමයි උතනදී ශක්තියක් ජනනය වෙන්නේ. ආනිකට කියනවා දුක්ඛ කියලා. කොට ධර්මයේ සඳහන් වෙනවා සංකාර දුක්ඛතාවය කියලා. ඉතින් කොහොම ගැඹුරු දර්ශනයක් උතන තියෙන්නේ අපි දැන් මතක් කරගෙන යන්නේ මොකද්ද මේ ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ කුමක් පාදක කරගෙනද කියන එකයි අවබෝධ කරගන්න ඕනේ. බුද්ධහන් මතයට අනුව විද්‍යාත්මක. ඕක තමයි ඇත්ත. එහෙනම් මෙන්න මේ ශක්තිය දැන් අපි මේ මේ විකාශනාගාරයේ මේ අපිට ශක්තියක් අවශ්‍ය වෙනවා මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය මේ ස්ථානීය නෙවෙයි ජනනය කරන්නේ බොහෝ ඈත පළාතක විදුලි ජනනය කරන්නා වූ ස්ථානයක තමයි ওই විදුලිය ශක්තිය ජනනය කරලා අපිට ඕන තැනකට ගෙනල්ලා ඒකින් ප්‍රයෝජනෙ ගන්න. හැබැයි ওই ශක්තිය ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ. කිසිම අවස්ථාවක අතවත් කියලා බලන්න එපා කවදාකවත් ওই ශක්තිය ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ. මොකද ශක්තිය කියන එකක් ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ එහෙනම් ශක්තිය නිෂ්පාදනය වෙලා තියෙන ශක්තිය ජනනය වෙන්නේ කුමක්සාද? වේගය පදනම් කරගෙන. එතකොට නිතරම ඒ පඨවි ධාතුවක්. පඨවි ධාතුව කියන්නේ ශක්තියක්. ඒකේ ස්වභාවය නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. ආනේ තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට ඒ ධාතුවේ වැඩිපුර ස්වභාවය මොකද්ද? තද ස්වභාවය. මොන ස්වභාවයද? තද ස්වභාවය. ඒ නිසා එතනදී ධර්මයේ සඳහන් වෙනවා පඨවි ධාතුව කියලා. පඨවි ඊළඟට ආපෝ කියලා තවත් ධාතුවක් තියෙනවා. ඒකත් ශක්තියක්. ඒ ශක්තිය නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. එතකොට මෙන්න මේ ආපෝ කියන්නේ වැගිරෙන ස්වභාවය ගත්තා වූ ශක්තිය. තේජෝ ශක්තිය කියන්නේ උණුසුම් ස්වභාවය ගත්තා වූ ශක්තිය. වායෝ ශක්තිය කියන්නේ හමායන ස්වභාවය ගත්තා වූ ශක්තිය. මෙන්න මේ පඨවි ශක්තිය, ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායෝ ශක්තිය එහෙනම් ඒ හැම ශක්තියකම ස්වභාවය සොයම්ම විදිහට තමාගේම ස්වභාව ධර්ම විශ්ීම චලනයක් පමණයි. එතකොට මේ මේ චලනය කිරීම දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මාරයෙක් බුදුපියාණන් වහන්සේවත් වෙනත් කෙනෙකුගේ බලපෑමක් මත සිදුවෙන දෙයක් නෙමෙයි ස්වභාව ධර්ම හතර. මොනවාද ස්වභාව ධර්ම හතර? පඨවි ආපෝ තේජෝ වායු සුද්ධ ධර්ම හතරයි කියන්නේ ඕනෝගයි. දැන් මෙතන මේ සුද්ධ ධර්ම හතර කවදාකවත් වෙන් වෙන්නේ නැහැ වෙන් කරන්නවත් බෑ. ඒක ස්වභාව ධර්මයේ විසින්ම ස්වභාවයෙන්ම එකට ඒක රාශි වෙලා ඝනීභූත භාවයක් පදනම් කරගෙන විද්‍යමාන වෙන්නා වූ දෙයක් ආමිවට කියනවා රූප කියලා. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එනම් පඨවි ධාතුවත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි පඨවි ධාතුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආපෝ ධාතුවත් වේගයක්, ශක්තියක්, චලනයක් එහෙනම් ඒකේ ස්වභාවය අනිත්‍යයි, දෙකට ඡේවීමක් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයි, යමක් දුක නම් අනාත්මයි. තේජෝ ධාතුවත් එහෙමයි වායෝ ධාතුවත් එහෙමයි මේ ස්වභාව ධර්ම හතරම එකට ඒක රාශියලා තියෙනවා සතර මහා භූතයෝ කියන්නේ මේ හතර. භෞතික කියලා වචනයක් අපේ නුවාරි සඳහන් වෙනවා භූතයන්ගේ හතරේ ඒක රාශින අවස්ථාව තමයි භෞතික කියන වචනේ ඉදලා තියෙන්නේ. එහෙනම් මේ භූතය හතර දෙනාට කියන්නේ සතර මහා භූත. මේ භූතය හතර දෙනා ඒක රාශින අවස්ථාවේදී අපි එතන නම කරන රූප කියලා. මෙන්න මේ රූපය තමයි පින්වත්නි අපේ ආයතන වලට සම්බන්ධීකරණය වෙන්නේ. එහෙනම් මෙන්න මේ රූපවල හැඩතල අනුව විද්‍යමාන වෙන්නා වූ හැම දෙයකටම අපිට නමක් දාලා තියෙනවා සම්මුති නාම. ඒ කියන්නේ සම්මුති නාම. දැන් එතන පැහැදිලි කරගත්තා අපි මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්ම හතර, සුද්ධ ධර්ම හතර. හැබැයි මේ හතර එක හා සමානව තියෙන්නේ නැහැ. එක ධාතුවක් නිතරම වැඩිපුර ගත්තා වූ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මෙතන මේ තියෙනවා ඝනත්වය ඇති වීදුරුව. මේ වීදුරුව වැඩිපුර තියෙන්නේ මොන ස්වභාවයේ ගත්තා වූ රූපයක්ද? පටවි ධාතුව. දැන් මේකේ තියෙන ජලය. ඒ ජලය කියන්නේ පින්තුනි රූපයක්. ඒකේ තියෙන්නේ වැగిරෙන ස්වභාවය. ඒකත් රූපයක්, වීදුරුවත් රූපයක්. ඒ දෙකේ වෙනස් අනුව අපි ඒකට නම දාලා තිනවා මේ රූපයට වීදුරුව කියලා නම දැම්මා සම්මුතියක් වශයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා අර ජලයට ජලය කියලා නමක් දාලා තියෙනවා ඒකත් රූපයක්. ඒකට අපි ජලය කියනකොට අපිට එකපාරට සංඥාවක් වශයෙන් එනවා. ඉතින් ඒ දෙකම රූපයක්. එහෙට තියෙන්නේ පටිවි ධාතුව වීදුරුවේ ජලයේ තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ ආපෝ ධාතුව. ගින්දරක් තියෙනවා නම් වැඩිපුර තියෙන්නේ උණුසුම් ස්වභාවය. හමායන ස්වභාවයක් තියෙනවා නම් වාතය එහෙම තියෙනවා නම් එතන තියෙන්නේ වායෝ ධාතුව. ඉතින් ඒ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන හැඩතල තියෙනවා. ඒ හැඩතල ඇත්තා වූ සීලම රූප වලට අපි සම්මුති නාමයක් දාලා තිනවා. ඒවට කියන්නේ සම්මුති නාම. එහෙනම් පරමාර්ථ වශයෙන් දකින්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ සීලුම සම්මුති නාම අයින් කරන්න ඕනේ. එහෙනම් මුළු විශ්වයම කොතන කොහම ගිහිලා ගත්තත් අපි හැමතැනම දකින්න තියෙන රූපස්කන්ධය පමණයි. රූපස්කන්ධය පමණයි. එහෙනම් බලන්න ඕනේ දැන් බලන්න මෙන්න මේ කය කියන එකක් දෙතිස් රූපයක් තියෙන බව ඔපිනුත් හොඳට ගන්නවා ධර්මානුකූලව. මොනවාද? ඇස්, කන, නාසය, දිව, කය, මන කියනා වූ ආයතන අභ්‍යන්තර රූප. ඒ වගේම මේ කය සම්බන්ධයෙන් තියෙන දෙතිස් රූපයක්. කෙස්ලොම්, නියදත්, හවමස්නහර, ඇටකටු, ඇටමිදුරු, වව්ගඩු, අක්මාව, පිත්තාශය ආදී මෙන්න මේ රූප කෑලි 32ක් ඒක රාශියුණු අවස්ථාවකදී කයක් කියලා නමක් දාලා තියෙනවා. මේකත් රූපයක්. මේ කතරූප එයා පරිබාහිර ලෝකේ හැමතැනම තියෙන රූප. හැබැයි ඒ රූපය කියන එක දැන් පැහැදිලි කරගත්තා රූපය කියන්නේ ධාතු වර්ගයක සංකලනයක්. එතකොට මේ පරිබාහිර ලෝකයේ තියෙන රූපයි මේ රූපය අතර වෙනසක් තියෙනවා. දැන් මෙතන මේ ධර්මාශනේ තියෙනවා මේකත් රූපයක්. දැන් මේ මගේ කය කියලා එකක් තියෙනවා ඒකත් රූපයක්. හැබැයි මේ ධර්මාශනයට වැඩිය මේ කය විශේෂත්වයක් තියෙනවා වෙනසක් තියෙනවා. මේ ධර්මාශනයේ බොහෝ කාලයක් මොන මොන දේවල් සඳහා සඳහා අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හැබැයි මේ කය මේකට වැඩිය වෙනසක් තියෙනවා පිළිකුලයි අසුභයි අසාරයි දුර්වර්ණයි දුර්ගන්ධයි. ධාතු මනසිකාරයෙන් බැලුවාම ඔක්කොම එකයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්ම හතරයි. පටික්කුල මනසිකාරයෙන් බැලුවාම අනිත් රූප වලට වැඩිය මේ කය පිළිකුලයි අසුභයි අසාරයි දුර්වර්ණයි දුර්ගන්ධයි කිසිම ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැති අප්‍රාණික අචේතනික වස්තුවක් හැබැයි වැඩ කරන්නේ සිතක් සකස් වුණොත් පමණයි හිත ඉවත් වෙලා ගියාට පස්සේ කිසිම දෙයකට ගන්න බෑ එච්චරට අප්‍රසන්න ස්වභාවයකටපත් වෙනවා ඒ නව ජීවිතයේදී මේ පින්වතුන් අවබෝධ කර නැතිනේ. ඉතින් ඕක තමයි එතන ඇත්ත. දැන් අපි සාකච්ඡා කරා මෙන්න මේ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය තමයි රූපය කියලා කියන්නේ. එතකොට මේ කය දැන් අපි කිස් කැලක් අරන් බැලුවත්, දතක් අරන් බැලුවත් හැම කොටසක්ම පින්වත්නි මෙන්න මේ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ශක්ති හතරේ ක්‍රියාකාරීත්වයක් මිසක් ඊට එහා දෙයක් නෙවෙයි. දැන් බුදු පියාණන් වහන්සේ යෝග තමයි අපිට පැහැදිලි කරලා දුන්නේ. දැන් බලන්න ඕන දැන් පරිබාහිර ලෝකයේ දැන් වැස්ස වහිනවා භූමි කම්පා වෙනවා, ගංගාවල් ගලනවා, සුළඟ හමනවා, සුනාමි එනවා, පොළොව දෙදුරුම් කරනවා. එතකොට ඒ වගේ ස්වභාවයන් සිදු වෙනවා. එතන තියෙන්නේ මේ රූපයාගේ ක්‍රියාකාරීත්වය. වැස්ස කියන වහිනකොට අපි අහන්නේ කවුද වහින්නේ කියලා අහන්නේ ඒක ස්වභාව ධර්මයක්. ඒක ස්වභාව ධර්මයක්. මේ ස්වභාව සංශ්ලේෂණය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා මේ පොළවේ තියෙනා වූ වාතය මේ මාර්ගයෙන් උණුසුම් ස්වභාවයෙන් ඒ තෙත ස්වභාවයේ ඉහළට අරන් ගියාට පස්සේ වලාකුළු බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ වලාකුළු ඝනීභූත භාවයට පත් වුණාට පස්සේ වැස්ස කියලා දෙයක් පොළොවට පතිත වෙනවා. ඊට පස්සේ මේ පති තුනාට පස්සේ ඉතින් වැහි වතුර කියන්නේ ගංගා වතුර ඇලුදුල ගංගා භූමියටට ගංගාවල ඒ වතුර ඉතින් ගලාගෙන යනකොට ඉතින් ස්වභාව ධර්මයක් අපි බලන්නේ ගංගාවල් ගන්නකොට කවුද ගලන්නේ කියලා දකින්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයක්. රස්ත වහිනකොට අහන්නේ නැහැ කවුද වහින්නේ කියලා. ඒතකොට භූමි චලනය වෙනවා ඒක ස්වභාව ධර්මයක්. ඊළඟට හෙන පුපුරනවා, විදුලි කොටනවා, හුලං හමනවා මේ ඔක්කොම ස්වභාව ධර්ම හතරක්. එතකොට මේ ගස් කොළන් වලත් පින්වතුනි ඒ වගේ රූපයක් පවණයි ඒ වලත් හැබැයි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මොනවාද ක්‍රියාකාරීත්වය? දැන් ගස් කොළන් වල ගස් කොළන් වලට අවශ්‍ය කරන වතුර පොහොර මුල් වලින් අරන් යනවා. නමුත් එතෙන්දී විඥාන ශක්තියගේ ක්‍රියාකාරීත්වයන් නෙවෙයි ස්වභාව ධර්මයක්. එතන ස්වභාව ධර්මයක්. අපි අහන්නේ කොතනද කවුද මේ කරේ කියලා. දැන් බලන්න ඕනේ ඒ ස්වභාව ධර්මයේ දකින්න මානසිකත්වය හරියි. ඇත්ත වශයෙන්ම අපි කිසිම අවස්ථාවක පුද්ගලාරෝපණයක් කරන්නේ නැහැ. එහෙන පුපුරනකොට අහන්නේ නැහනේ කවුද පුපුරන්නේ කියලා. වැස්ස වහිනකොට කවුද අහන්නේ වහින්නේ. ගංගාවල් ගලනකොට කවුද ගලන්නේ කියලා අහන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. දැන් මෙතනදී ඒ ස්වභාවය හරි. ඒක ප්‍රඥාවෙන් දැනගන්න. දැන් බලන්න ඕනේ. දැන් මේ විඥාන ශක්තිය කියලා තවත් ශක්තියක් තියෙනවානේ. මොකද දැන් අතෙන්දී ධාතු මනසිකාරයේදී මතක් කරේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට විඥානය. ඔන්නේ විඥානය තමයි මේ සත්‍ය සම්බන්ධයෙන් සකස් වෙන තවත් ශක්තිය. දැන් මේ ශක්තිය සකස් වෙන්නේ කොහොමද කියලා අපි දකින්න ඕන බුද්ධ ධර්ම මතයට අනුව. පින්වත්නි මෙතන කය සම්බන්ධයෙන් තියෙන අභ්‍යන්තර රූප 6ක්. මේ ප්‍රධාන කයේ තියෙනවා දොරටු 9ක්. ඒ දොරටු කියලා කියන්නේ නවද්වාරෝ මහවණු කියලා දේශනා සඳහන් වෙනවානේ. ඔය ඇස් දෙකක්, කන් දෙකක්, නාස්පුඩු දෙකක්, කටක්, මල මුත්‍ර පිට වෙන දොරටු, ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණන් මේ රෝම කූපත් කියන ඒවට තමයි ඒ දොරටු කියන්නේ. නවද්වාරය කියලා වචනයක් කියලා තියෙන්නේ නවද්වාරය ප්‍රධාන කොටස්තා වූ කෝටි ප්‍රකෝටි ගණන් දොරටු තියෙනවා මේකයි. ඒ වලින් බහිශ්‍රාවය වෙන්නේ. මේකට දාන දාන දේවල් අත්‍යවශ්‍ය ප්‍රණීත ආහාර ಜಾති කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මේකට කොච්චර දේවල් දැම්මත් ඔය ඔක්කොම ඇතුලේ නිෂ්පාදනය කරලා නිෂ්පාදනය කරන්නේ අසුචි. ඊට පස්සේ ඒවා බහිශ්‍රාව්‍ය වෙනවා. නවද්වාරය ප්‍රධාන කොට ඇත්තා වූ දුරුටු වලින්. දැන් එතන දුරුටු කියන්නේ පිට වෙන අර්ථයෙන්. තවත් දුරුටු හයක් තියෙනවා. මොනවාද? ඒවට කියන්නේ අභ්‍යන්තර ద్వාර. ඇස, කන, නාසය, දිව, කය, මන. ඒ කියන්නේ අභ්‍යන්තර ద్వාරය කියන්නේ ඕවයි. දැන් පින්වත්නි බලන්න ඕනේ ඔන්න ඔය හය උපකාරී කරන තමයි ওই විඥාන ශක්තිය සකස් වෙන්නේ. මොන හයද? ඇහ ඇහි තියෙන ප්‍රසාද රූපය, ওই ප්‍රසාද රූපේ තියෙන බාහිර ලෝකයේ තියෙන වර්ණ රූපය. එතකොට ඇහ තියෙන්නත් ඕනේ එහි ප්‍රසාද රූපේ තියෙන්නත් ඕනේ ඒ ප්‍රසාද රූපේ තිබුණට මදි මේ බාහිර ලෝකයේ තියෙන මේ ආලෝකය මේ වස්තු මත පතිත වුනහම ඒකෙන් නිකුත් වෙන්නා වූ වර්ණ රූපය ඔය ඇහි තියෙන ප්‍රසාද රූපයට ඇදී පවතිනවා. එතකොට බුදුහාම දේශනා කළ තියෙනවා ද්වයම් පටිච්ච විඥාන සම්භූති. ඕන්න විඥාන සත්‍ය සකස් වෙන්නේ එහෙමයි. ඇහි තියෙන ප්‍රසාද රූපයට බාහිර වර්ණ රූපයේ ඇදී පවතිනවා. චක්කුංච පටිච්ච වඤ්ඤේච උප්පජ්ජති චක්කු විඥාන. ඔන්න විඥාන සත්‍ය සකස් වෙන ස්ථානය. එතකොට අපි එතනදී විඥාන ශක්තිය සකස් වෙනවා කියලා කියන්නේ මේ සත්‍යයේ ආයතන හයෙන් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. මොන ආයතනයද වැඩ කරන්නේ? චක්කු ආයතනය. චක්කු ඉන්ද්‍රිය වැඩ කරනවා. ඒතකොට ඉන්ද්‍රිය වැඩ කරන්න නම් මොකක් තියෙන්න ඕන? ඇහැ තියෙන්නත් ඕන. ඒකත් රූපයක්. ඇහි තියෙන්නේ මොකද්ද ප්‍රසාද රූපයක් ඒකත් රූපයක් එන්නේ වර්ණ රූපයක් ඕන්න රූප දෙකක් එකතු වුණාම ද්වයම් පටිච්ච විඥාන ඕන්න විඥාන සත්‍ය සකසන එකට කියන්නේ චක්කු විඥානය කියලා දැන් පැහැදිලි කරගන්නවා ඕන්න දැන් දකින්න ඕන මෙතනදී සත්‍ය සම්බන්ධයෙන් විඥාන සත්‍ය සකස් වෙන්නේ ඕන්නමයි එතකොට ඒක එහෙමයි විඥාන සත්‍ය සකසනව තව නාම ධර්ම පහක් සකස් වෙනවා ඒක කියන සබ්බචිත්ත සාධාරණ චෛසිය කියලා ඒ ඒවත් මොකද්ද? පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාරය. මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි පංච උපාදාන ස්කන්ධය, සිත, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය මෙන්න මේ පහම ක්‍රියාත්මක වුණාම අපි කියනවා බලනවා කියලා. හැබැයි බලන්න කෙනෙක් නැහැ. ක්‍රියාත්මක භාවයක් පමණයි. එතනදී බලන්න කෙනෙක් ඉන්නවා නම් මම කියලා කෙනෙක් ඉන්න ඕනේ. කොතනකවත් මම කියලා කෙනෙක් මෙතෙන්දි විද්‍යමාන වෙන්නේ නැහැ ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ඔය අයගේ මගේ හැම කෙනාටම ඔය ඇහැ කියන එක ස්වභාව ධර්ම විශ්ින් සකස් වෙන දෙයක්. ඔය අය උත්පත්ති ලැබනකොට ඉස්පිරිතාලයේදී දොස්තර මහත්තයා හරි කවුරු හරි ඔය ඇහැ ඔතෙන් සම්බන්ධ කරේ නැහැ. අපේ කර්මානුරූප කුසල අකුසල අනුව නිර්මාණය වුණා වූ ඇහැ. ඕකේ ප්‍රසාද රූපයත් එහෙමයි. එතකොට ආලෝකය ඇති අවස්ථාවක ඒ ආලෝකයේ බාහිර රූප මත පතිත වුනහම ඒ වර්ණ රූපය ඇරි ගමන් ඇදී පවතින මොකේද ඇදී පවතින්නේ අර ඇහි තියෙන ප්‍රසාද රූපයට මේකත් ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් ඇහැ ස්වභාව ධර්මයක් ප්‍රසාද රූපය ස්වභාව ධර්මයක් ඇහැරියාම වර්ණ රූපයේ ඇදී පැවතීම ස්වභාව ධර්මයක් විඥාන සකස් වීම ස්වභාව ධර්මයක් එතකොට විඥාන ශක්තිය සකස් වුණාම නාමතරම පහස් සකස් වීම ස්වභාව ධර්මයක්. නාමතරම පහස් සකස් වුණාම පංච උපාදාන ස්කන්ධ සකස් වීම ස්වභාව ධර්මයක්. මෙන්න මේ ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් ඇති අවස්ථාවක බැලීමක් සිදු වෙනවා. බලන්නෙක් නැහැ. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැහැ. එතකොට මේ කනට එවනේ කණය කියනවා අපි උත්පත්ති ලැබනකොට අපේ පෙර භවයේදී කළා කුසල අකුසලano තම් වාක් ශක්ති සමෝයක් පදනම් කරන තා මේ ඔක්කොම විද්‍යමාන වෙන්නේ. සත්‍ය සමෝහයක් පාදක තමයි මේ සත්‍යය මේ මිහිපිට ජීවත් වෙන්නේ. කර්ම ශක්තිය තියෙනවා, ආහාර වලින් ලැබෙන ශක්තිය තියෙනවා. මේ කම්ම බීජ කම්ම නියාම, බීජ නියාම, ඉතු නියාම, ධම්ම නියාම මේ නියාම ධර්ම සමූහයක් පාදක තමයි මේ සත්‍යය කියලා එක්කෙනෙක් මේ ලෝක ධාතුවේ විද්‍යමාන වෙන්නේ. දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මාරේ සකස් කළ දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. මේ නම් මේ කන කියන එකත් ස්වභාව ධර්මයක්. ඒකේ තියෙනා ප්‍රසාද රූපයක් ස්වභාව ධර්මයක් ඒ ප්‍රසාද රූපේට මේ ශබ්ද රූපේ ඇදී පවතිනවා එතකොට දෙකක් එකතු වෙනවා මොකද්ද දෙක කණේ තියෙන ප්‍රසාද රූපේට ශබ්ද රූපය සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන ඔන්න කන ආශ්‍රය කරගෙන විඥාන ශක්තිය සකස් වෙනවා ඒකට කියන සෝත විඥානය කියලා එතකොට විඥාන ශක්තිය දැන් එතනදී පැහැදිලි කරගත්තා එහෙනම් කනත් උපකාරී කරගෙන විඥාන ශක්තිය සකස් වෙනවා ඊළඟට නාසය සම්බන්ධිනුත් එහෙමයි මේ තවත් ආයතනයක්. ඒකට කියන්නේ ගාහන ඉන්ද්‍රිය. ওই නාසයේ තියෙන ප්‍රසාද රූපයට අපි ආස්වාස ප්‍රස්වාස කරනකොට ගන්ධ රූපයේ ඇදී පැවිතිලා දෙකක් එකතු වෙනවා. නාසයේ තියෙන ප්‍රසාද රූපයේ ගන්ධ රූපයේදී ඇදී පැවතන අවස්ථාවේදී දෙකක් එකතු වෙනවා. හට ගන්නවා විඥාන ශක්තිය. ඒකට කියනවා ගාහන විඥානය කියලා. ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාහන විඥානය. දැන් දිවත් එහෙමයි දිවේ තියෙන ප්‍රසාද රූපයට ආහාරයක් ගන්නකොටම ඒක සම්බන්ධීකරණය වෙලා හට ගන්නවා විඤ්ඤාණ ශක්තියට කියන ජීවහා විඥානය. දැන් මේ කයටත් එහෙමයි. දැන් මේ මේ විකාශනාගාරයේ තියෙන සිසිල් ස්වභාවය මේ පිඟුතුන්ට කයට දැනෙනවා. උණුසුම් ස්වභාවය අඩු වුණා. දැන් සිසිල් ස්වභාවය දැනෙන්නේ මොකක්ද? මේ කයේ තියෙන ප්‍රසාද රූපයට. ප්‍රසාද රූපයට ඒ පඨවි කියන ඔය ඔය සිසිල් ස්වභාවයේ තියෙන පඨවි ගතිය. ඒක ඇදුනාම විතර කියන පස්සේ කියලා කියන්නේ එතන අපි ධර්මයේ සඳහන් වෙන්නේ පොට්ටබ්බ රූපේ කියලා. කායංච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජිතේ කාය විඥාන. එතකොට විඥාන ශක්තිය එතනත් සම්බන්ධ වෙනවා කය සම්බන්ධ කරගෙන හට ගන්නා විඥාන කියන කාය විඥානයි කියලා. ඒ වගේම දැන් තවත් ආයතනයක් තියෙනවා මන ආයතනය. දැන් අපි ඒ ආයතනෙන් ගත්ත ඔක්කොම දේවල් කොහාට දෙන්නේ? ඕගොල්ලන්ගේ මනට එනවා. දැන් ඕගොල්ලෝ ගෙදරින් පිට වුණ හැටි, උදේ ලකලැතුන හැටි දැන් සුළු මොහොතකින් හිතන්න පුළුවන්. කොහාට දෙන්නේ? අර මනේ තියෙන ප්‍රසාද රූපේට ඇදී පවතිනවා. දැන් මේ වැඩසටහන ඉවරලා ඕගොල්ලෝ ගෙදරවලට යන හැටි, ඒ කටයුතු කරන හැටි, බස් වල යන හැටි, වාහන යන හැටි තව ගිහිල්ලා නැහැ. නමුත් ඒවත් ධම්ම රූප වශයෙන් මනට එනවා. එතකොට මනෝච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. දැන් පැහැදිලි කරගත්ත ඉතාමත්ම කෙටියෙන් ඔන්න ඔය ආයතන හය උපකාරී කරගෙන විඥාන ශක්තිය සකසෙනවා. දැන් හරිනේ. එතකොට කය සම්බන්ධයෙන් දෙතිස් රූපයක් තියෙන බව හැබෑව ඒ වගේම තවත් අභ්‍යන්තර රූප හයක්. මොනවාද? ඇස, කන, නාසය, දිව, කය, මන මේවත් රූප රූපයක් කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඔය එක ආයතනයක් අරන් බැලුවත් ඇහැට එන්නේ රූපයක් ඇහත් රූපයක් එන්නේ රූපයක් වර්ණ රූපය ඕන රූප දෙකක් තුනම හට ගන්නවා විඥානය දැන් ඔන්න 15ක් දැන් කොතනද මේ 15 පහම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ස්වභාව ධර්මය තුල මේක ස්වභාව ධර්මයක් එතකොට මෙතන වැඩ කරන්නේ විඥාන ශක්තිය පරිබාහිර ලෝකේ වැඩ කරන්නේ ධාතු හතරක් මෙතන ධාතු පහක් ක්‍රියාත්මක වෙනවා බාහිර ලෝකෙත් ක්‍රියාත්මක භාවයක් තියෙනවා. එතන සතෙක් පුද්ගලෙක් නෑ. මෙතන ක්‍රියාත්මක භාවයක් තියෙනවා. එතන ක්‍රියාත්මක වෙන්නේ මේ කය නෙවෙයි විඥාන ශක්තිය පහළ වෙන. ඒකට කියන්නේ සවිඥානකත්වය කියලා. මෙන්න ඒකට කියන්නේ සවිඥානක. මලමිණිට කියන්නේ අවිඥානක මෙතන සවිඥාන කර්ත්‍ය සකස් වෙනවා ඒ නිසා තමයි මෙන්න විඥාන ශක්තිය සකස් වුණොත් තමයි ලෝකේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ලෝකේ ක්‍රියාකාරීත්වය කියන්නේ උතරයි එතකොට බුදුහාඳුරෝ දේශනා කරන බොහොම පැහැදිලිවම කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සිත වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදර්ශනං ක්‍රියාවක් ඇත මහණෙනි කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක්ට සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ ධර්මය ප්‍රවර්තනය වෙනවා ප්‍රවර්තනය වෙනවා කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි එහෙනම් මුළු ලෝකයම අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි දැන් මේ බලන්න ඕනේ ලෝකය කියන්නේ පින්වත්තුනි ලෝකය කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වය ලෝකය කියන්නේ කය නෙවෙයි ඕකට ලෝකය කියන්න බෑ මෙතන රූපයක් පමණයි එතකොට ওই ලෝකයේ සකස් වීමේ ක්‍රියාත්මක භාවයේ තියෙන කුමක්ද විඥාන ශක්තිය සකස් වෙලා නාම ධර්ම පහ සකස් වෙන්න ඕනේ. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරී තමයි ඔන්න පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. එන්නේ පංච උපාදාන ස්කන්ධය තමයි සබ්බ කියලා කියන්නේ. දැන් එතකොට අපි දැනගන්න ඕනේ ධාතු 6ක්. සබ්බේ සංඛාරා කියන්නේ මෙන්න මේ ධාතු 6 තමයි ලෝකයක් කියලා දෙයක් අපිට විද්‍යමාන වෙන්නේ. මොනවාද ධාතු හය පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මේ පහයි එතකොට දැන් මේ ආකාශ ධාතුව කියලා තවත් ධාතුවක් දේශනාවේ සඳහන් වෙනවා මොකද මේ ආකාශ ධාතුව කියන්නේ හිස් ස්වභාවය මේ හිස් ස්වභාවයක් හටගත්ත දෙයක් ඒකත් ශක්තියක් නිසා නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ආකාශ ධාතුව නැති වුනාම මේ ධාතු පහ හට ගන්නවා මොකද හේතුව මේ ධාතුපා හටගන්න යම් කිසි පරාසයක් හිස් ස්වභාවයක් තියෙන්න ඕනේ. එතකොට ආකාශ ධාතුව නැති වුණාම තමයි මේ පහ හටගන්නේ. මේ පහ නැති වුණාම ආකාශ ධාතුව හටගන්නවා. එතකොට ආකාශ ධාතුවත් ඇති වෙනවා නැති වෙනවා. මේ ධාතු පහත් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා බුදුහාම දේශනාව කියනවා ක්‍රියාවක් ඇත කරන්නේක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැත. මෙතන විඳීම වලට කෙනෙක් නැහැ. විඳින්නෙක් නැහැ. විඳින්න කෙනෙක් ඉන්නපෑනේ. එහෙනම් සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයක් ක්‍රියාකාරීත්වයක් පමණයි. ඕනෝක දැනගත් දාට තමයි අපිට නිර්වින්දනයට පන්ත් වෙන්න පුළුවන්. නිර්වින්දනයට කියන්නේ ඇලීමේ, ගැටීමේ தත්වයට පත්ම වීමට හිත සකස් කරගන්න පුළුවන්. දැන් එහෙනම් ඒ සඳහා මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. කර්මස්ථානයක් වශයෙන් වඩන්නත් පුළුවන්. දැන් ඕගොල්ලන්ට පැහැදිලි කළා සිත සකස් වෙන හැටි. සිත සකස් වෙන්නේ කොහමද? රූප දෙකක් එකතු වෙනවා. දැන් ඇහැ ඇහැ සම්බන්ධ කරගෙන බලන සිත. කන සම්බන්ධ කරගෙන ආහාර සිත. නාසය සම්බන්ධ කරගෙන ආග්‍රහණය කරන සිත. දිව සම්බන්ධ කරගෙන රසවිඳින සිත. කය සම්බන්ධ කරන පහස ලබන සිත. මන සම්බන්ධ කරගෙන මෙනෙහි කරන සිත. එතකොට මේ ඇහත් නිතරම රූපයක් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙනම් බාහිර වශයෙන් වර්ණ රූපයක් විතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. එතකොට මේ ඇති අවස්ථාවක තමයි පස්සේ වෙන්නේ. ඇති අවස්ථාවක පස්සේ වෙනවා. වහා මේ ඇති බව නැති වෙනවා. ඇති වෙනවා ඇති අවස්ථාවක දෙකක් එකතු වෙනවා. දෙකක් එකතු වුණාම හට ගන්නවා විඥානයක්. එහෙනම් විඥානයත් ඒකම හට ගන්න ඕන. ද්වයම් පටිච්ච විඥාන සම්භූතිය කියලා දේශනා කරේ ඒකයි. දෙකක් එකතු වෙනකොට මොකද්ද දෙක? ඇහැ බාහිර වර්ණ රූපය දෙක එකතු වුණාම විඥාන හට ගන්නවා. එතකොට විඥානයක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙනම් අභ්‍යන්තර රූපයක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බාහිර රූපයක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි විඥානයක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි එහෙනම් නාම ධර්ම පහක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්ව පංච උපාදාන ස්කන්ධ සිට කියන එකත් විතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව අනිත්‍යයි එහෙනම් සිත සකස් වෙනකොටම ඒ හිත දැන් බලන සිත සකස් වෙනකොට අනිත්‍ය කියලා දකින්න ඕන. බලන සිත සකස් වෙනකොටම අනිත්‍ය කියලා දකිනකොටම ඒ ලෝකේ ක්‍රියාකාරීත්ව වේගයක් කියලා අවබෝධ පස්සේ ඒක ඒ වර්ණ රූපයට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ආන්‍ය ස්වභාව ධර්මයේ තමයි මෙතෙන්දි බුදුහාම දේශනා කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. එතකොට බලන සිත අහන කොටත් ආග්‍රහණය කරන කොටත්, රස විඳින කොටත්, පාස ලබන කොටත් හැම අවස්ථාවකදීම අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකිනකොටම එතනම සිත සිඳෙනවා. සංස්කරණය වෙන්නේ භවයට යන්නේ භව නිරෝධය කියන්නේ ඔන්නෝකයි. ඉතින් ඒ ඊ타ත්ම මේ විශාල ධර්මතාවයක් මේ පින්වත්තුන්ට කෙටියෙන් මතක් කරේ ඔය චිත්තාන් ප්‍රශ්නාවට සම්බන්ධ මේ සිත වේගය කියලා අවබෝධ කරගෙන ඒ වේගයේ යථාර්ථයවත් බව අවබෝධ කරගත්තොත් අපිට මේ ලෝකයේ සම්බන්ධයෙන් සිත සම්බන්ධයෙන් නිර්වින්දනයට වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ උත්තමාර්ථය සිත නිර්දව කරගෙන සසර ගමන නතර කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයේ යුතුව මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝ රැකවරණයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු තං සදාති ධර්ම ශ්‍රවණ සංසංග බ්‍රහ්ම දිනාටම යහපතක්ම වේවා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්වනාරාම වාසී අමත ගවේෂී ආර්ය සමාජයේ ලේකක අධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසිවලී ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ආදේශ සේවය සමගින් ඔබ